දෛ මෑණියන් ඇතුළු ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනාවේ 74 වෙනි වැඩමුළුවේ දෙවෙනි දවස අද ජූලි මාසයේ 15 වෙනිදා අපි මේ වෙලාව වෙන් කරගෙන තියෙන්නේ පොදු කමඨාන් සුද්ධ කිරීමේ මාතෘකාව යටතේ පැයක් පමණ කාලය ගණ්ඩායි. ඉතින් ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගමු. ඒ අතර වාරේ අපි අපේක්ෂා කරමු වෙන කාට හරි ඉදිරිපත් කරන්න තියාමක් තියෙනවයි කියලා. එහෙම තියෙනවා නම් මේ වෙන් කළ තියෙන මයික් එකට කතා කරන්නයි කියලා ආරාධනා සහිතව රජි මහත්තයන් ඉල්ලා හිටමු අපි ලිඛිත පත්‍ර සභාගත කරන්නයි කියලා. අවසරයි ප්‍රහම්දුනේ ගෞණීය ස්වාමින් වහන්සේ ප්‍රශ්න දෙකකට යෙදිලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ සක්මන් භාවනාව. සක්මන් භාවනාව කරගෙන යන විට කයේ පහළ කොටස පිළිබඳව ඉතා හොඳින් අධ්‍යයනය කරමි. විශේෂයෙන් උකුල් ඇටෙන් පහළ කොටසේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. මෙහිදී දනහිස වලලු කර විලුඹ යටිපතුල සහ ඇඟිලි විශේෂයි. දකුණු පායේ ඇඟිලි වලින් ශරීරය ඔසවන විටම වම් පායේ විලුඹ පොළවේ ගැටි අවසන් වෙනවා. වම් පාදයේ එසේමය. මෙලෙසින් අලුත් අත්දැකීම් පිළිබඳව නිරීක්ෂණය කරමින් සිත තැන්පත් කර ගැනීමට පැයක් පමණ සක්මන් භාවනාවේ යෙදෙමි. දෙවැනි කොටස පරයන්ක භාවනාව පරයන්ක භාවනාවේදී විනාඩි 35ක් පමණ ගතවන විට කය ඊටා හොඳින් සමාධිගත වී ටික වේලාවක් ගතවන විට සිත කයෙන් වෙන් වූ ආසේ දැනෙනවා. මේ තත්වයේද තවත් විනාඩි 10ක් පමණ ගත වීමෙන් පසුව පපුව ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණ ගතියක් දැනේ. තවත් පිටක හුස්ම ගැනීමේ අපහසු ගතියක් දැනෙනවා. මේ පිළිබඳව කිසි බියක් හෝ සැකයක් ඇති නැති අතර සිදුවන්නේ කුමක්දයි විමසිල්ලෙන් බලා සිටිමි. එවිට එම අපහසුතාව මගහැරී ගොස් කයක් නැතුව ආසේ දැනෙනවා. පැය එකයි කාලක් පමණ ගත වීමෙන් පසුව නිින්දෙන් අවදි වුණාසේ පියවි තත්වයටපත් වෙනවා. මෙහිදී නිින්ද ගියාද නොගියාද කියන එක තීරණය කිරීම අපහසුය. එබැවින් පාදාභිවන්දනයෙන් යුතුව උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමින්. අහගෙන ඉනකොට හිතෙන්නේ මේ තමන්ගේ කය පිළිබඳව පරියන්කේ හෝ සක්මණේ ඉස්සෙල්ලාම ලබන අත්දැකීම් වගේ නවමු ගතියක්. ඒකට හරි ඒ වගේ හිතෙන් කයෙන් අනුග්‍රහ ලැබෙනකොට ලොකු සතුටක් ඇති වෙනවා. මේක තවදුරටත් අපි මේ විදිහටම පවත්වන යන ගමන් පුළුවන් තරම් මේක ඒකාග්‍ර කරගෙන ඒකෝදි භාවයටපත් කර ගැනීමට සඳහායි අපි මේ කමඨාන් සුද්ධ කිරීමක් කරන්නේ. ඉතින් ඒ අනුව බannකොට මේ සක්මන් පරියංක දෙකේදීම විස්තර කතා කරනකොට මූල කර්මස්ථානයේ පොදු ඉරියව් පැවැත්ීමේ වෙන්කර හඳුනගන්න තාම නෑ. ඒක නෑයි කියලා බරපතල හානියක් වෙන්නේ නෑ. කයේ හිත පවතින මට්ටම පේනවා. ඉතින් මේක තව හරියටම මේ ලෑලි කැලක් ඉරන්න ඉස්සලා ලෑල්ල ඉර ඇඳ ගන්නවා වගේ රෙද්දක් කපන්න ඉස්සෙල්ලා පතරම තියලා ඇඳ ගන්නවා වගේ හරියටම ලකුණු කරගෙන තියෙනවා නම් මම මේ සක්මන් කරන වෙලාවේදී යටිපය යටිකය ඔක්කොම බලන අතර එල්ල කරන්න ඕනේ පතුලෙයි පතුල තමයි මගේ මූල කර්මස්ථානේ වෙන්නේ කියලා එතකොට වැඩ පිළිවෙල ගුණයක් වෙනවා ඒ වගේම පරියංකේදී මේ විදිහට කය යා දෙනවා නම් අනුග්‍රහ කරනවා නම් මේ කයේ කරන භාවනා නැත්නම් මේ පරියංක භාවනාදී ගොනුව සඳහා ආශ්වාස ප්‍රශ්වාසය හරි පිම්බීම හැකිලිම වගේ එක තැනක් අල්ලගත්තොත් මේ දෙවි භාවනා බොහොම තියුණු භාවයටපත් වෙනවා ප්‍රනීත භාවයටපත් වෙනවා එතකොට මේක නිින්ද ගියාද නැද්ද කියලා බලන්න එහෙම නැත්නම් නිින්ද නැවත අවදි වුණාට පස්සේ නැවත කීකරු කරගන්න වෙලාවේදී ඒ වගේ අල්ලගන්න මේ නිමිත්ත ලකුණ උදව් උපකාර වෙනවා නැතත් යන ක්‍රමය හොඳයි. ඉස්සරහ දේවට ඉබේම සිද්ධ වෙයි. ඒක අපිට පාලනයක් යටතට ගන්න නම් මේ අත්දැකීම් වල කොතනටද ඇහ ගහගෙන ඉන්න ඕනේ කියන එක ප්‍රමුඛතාවය දෙන්න ඕනේ මොකටද කියන එක මූල කර්මස්ථානය මොකද්ද කියන එක හඳුනාගත්තොත් භාවනාව ගුණ වෙනවා ප්‍රනීත වෙනවා කියන එකයි කියන්නේ. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව වැඩිීමේදී දකුණ වම වශයෙන් මෙනෙහි කරනවා. භාවනාව පටන්ගත් මුල් අවස්ථාවේදී එසේ මෙනෙහි කළද දැන් මෙනෙහි කිරීමක් නැහැ. බලා සිටීමක් පමණයි වෙන්නේ. මම දැන් මෙතන සිටගෙන සිටිනවා යනුවෙන් කායට සිත ගැනීමේදී හිස බර හිස ඇතුලෙන් ඉහළට ඇදී යන්නක් මෙන් වැටහි යනවා. ශරීරය කිලිපොළනවා. හිස ඇතුලෙන්ද කිලිපොලා රත් වී ඉහළට ඇදී යන්නක් මෙන් දැනෙනවා. පරියංග භාවනාව ලෙස හුස්ම රැල්ල දෙස නාසයේ අග බැලීමේදීද මෙලෙස සිදුවෙනවා. ස්වාමින් වහන්සේගේ ධර්මදේශනාව ශ්‍රවණය කිරීමට සිහිය පීඩුවීමේදීද ඇස් අරගෙන සිටන සමහර අවස්ථාවලදීද මෙලෙසම දැනෙනවා. උදාහරණ 1 වැසිකිලි කැසිකිලි කරන අවස්ථා 2 දහම් පොත්පත් බලන අවස්ථා මට වැටහෙන ලෙස සිත සිහි සිත සතිහි සිහියේ පිහිටවා පිහිට පිහිට වූ අවස්ථාවලදී මෙලෙස සිදුවන්නේ මෙසේ සිදුවන අවස්ථාවලදී පරයන්ක භාවනාව හා සක්මන් භාවනාව වඩන විටදී එම තත්වයන් නොසලකා හැර ඒක යටින් ඉරක් ඇඳලා තියෙනවා පළවෙනි කොටස පරයන්ක භාවනාව වැඩිීමේදී හුස්ම රැල්ල දෙස පමණක් බැලිය යුතුද දෙක සක්මන් භාවනාව වැඩිීමේදී දකුණු වම වශයෙන් පමණක් බැලිය යුතුද තුන ඇස් අරගෙන සිටින සාමාන්‍ය ජීවිතයේදී කෙරෙන සමහර කටයුතු වලදීද එම කටයුතු සිහියෙන් කරන විටදීද මෙලෙස සිදුවන නිසා හිස ඉහළට බර වී ඉහළට ඇදී යන ගතිය ඒකත් ඉර යටක් යටින් ඉරක් ඇඳලා තියෙනවා නොසලකා හැර එම කටයුතු වල යෙදිය යුතුයද ගෞරවනීය ස්වාමින් වහන්සේ නොදන්නා මට අනුකම්පා කොට මග නොමග පහදා දෙත්වා. තෙරුවන් සරණයි. ඊයේ කියප එකක් මම මතක් කරනවා. මේ වගේ වෙනකොට තමගේ කාය පිළිබඳව ජීවිතය පිළිබඳ අපේක්ෂාවක් නැතුව වීරත්වයෙන් යුක්තව ඉදිරියට යන්න තමයි සද්ධාවක් තියෙනවා. සද්ධා නැතිවම මේක ප්‍රශ්න නැගෙනවා. ඒකට තියෙන තාක්ෂණික උත්තරේ තමයි ප්‍රශ්නයක් තියෙනවා නම් සැක තියෙනවා නම් ජීවිත පිළිබඳ බය තියෙනවා නම් කාය පිළිබඳ බය තියෙනවා නම් පමණක් ආස්වාස් ප්‍රසආතේ හිත දාන්න නැත්නම් වම දකුණු වශයෙන් මෙනෙහි කරන්න. එම කායගත ජීවිතය ගැන බයක් නැත්නම් සැකයක් නැත්නම් මේ යන ක්‍රමයට යන්න දෙන්න. ආයේ මේක අවුස් අවුස් බලන්න යන්න එපා. ලියන්න තියෙන මල්ල ඔබ ඔබ ඉන්න එපා. ඒ ඔබන්නේ ජීවිත ආශාව නිසා. කාය ආශාව නිසා ජීවන සැක තියෙනවනම් හරියට මානපණ ඉස්සර කරගන්න ආස්වාස් ප්‍රසවාස මෙනෙහි කරන්න. සක්මන් කරනකොට වම දකුණු වශයෙන් මෙනෙහි කරන්න. ඉදින්දා වැඩ කරනකොටත් මේ එක්ක ඉරියව්වට හිත යොදලා බය හැක දුරු කර ගන්න. මුලින්ම හිතේ බයක් සැකක් නැත්තම් එහෙමම යන්න දෙන්න. ඔය මොනම දෙයක්වත් අවසන් යන්න එපා. මොනම දෙයක්වත් ලියන්න තියෙන මල්ල ඔබෝබා ඉන්න එපා. ඒක නිසා මේ පේන දේවල් භාවනා ඉදිරියට අර කියලා තියෙන විදිහට සතිය පිහිටරට එන ලකුණු. මේවා බාධාව කරන්න නෙවෙයි යන්නේ මේ හිත හුදේ කලාව වෙන ලකුණු. හිත ඇතුළට එන ලකුණු හිත පිරිච්ච ගතිය පෙන්වන ලකුණු හිත සම්පත්‍ති කර ගතිය පෙන්වන ලකුණු ඉතින් ඒකට අපිට කරන්න තියෙන්නේ අනුග්‍රහ කරන එකයි සැකනම් පමණක් මූල කර්මතාන්ට යන්න මෙනෙහි කරන්න ඒ ඔක්කොම ඕන කරලා තියෙන්නේ සැකේ නැති කරන්න ප්‍රාර්ථනා කරනවා සැක නැතුව මේක ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අපි ඉදිරියට යමු. අවසරයි ස්වාමින් වහන්සේ සක්මනේදී পায় ඔසවනවා විලුඹ තබනවා পায় පොළවේ ස්පර්ශ වෙනවා ඇඟිලි තුඩු පොළවට තෙරපෙනවා වශයෙන් දැනෙමින් මෙනෙහි කරමින් භාවනාව සිදු කරගෙන යමි. එය සාර්ථකව සිදුවේ. මින් ඉදිරියට භාවනාව මේ ලෙසම සිදු කරන්නද නැතහොත් භාවනාව ඉදිරියට කරගෙන යා යුතු ආකාරයේ වෙනසක් විය යුතුදයි කාරුණිකව පහදා දෙනසේක්වා. මේ විදිය ප්‍රයත්න කරලා මෙනෙහි කරමින් කරගෙන ගිය භාවනාව ප්‍රයත්න නොකර ඉබේ සිද්ධ වෙනකොටත් තමන්ගේ හිත උදේ කලාව වෙනවනම් තමන්ගේ විශ්‍රාම වෙනවනම් පිරිච්ච ගතියට එනවනම් ඒ ප්‍රයත්න කරමින් මෙනෙහි කරමින් කර කර ගිය දේ ප්‍රයත්න නොකර මෙනෙහි නොකර අනායාසයෙන් වෙන්න ඇරලා බලාගෙන ඉන්නවනම් ඔයිටත් වැඩිය හිත විවේක වෙනවා. ඔයිටත් වැඩිය හිත හුදේකලා වෙනවා. අන්න ඒක තමයි ඊගාව පියවර වෙන්නේ. අවසර ස්වාමින් වහන්සේ භාවනාවේදී නිදිමතක් දැනුණු විට ඇස් ඇර සුරු වෙලා සුරු මොහොතක් වටපිට බලා යලිත් භාවනාවට යොමු වෙමි. මේ වැරදිද? එසේ නොමැතිනම් නිදිමත දැනුන විටත් ඇස් වසාගෙනම සිටිය යුතුයද? කාර්ණික පහදා දෙනු මැනවි. දෙකම කරලා බලන්න. දෙකම කරලා බලලා දෙකෙන්ම අවු වෙන්න පුළුවන්, දෙකෙන්ම හරියන්න පුළුවන්. ඒ වගේ Taman ළඟ ක්‍රම කීපයක් තියෙන්න ඕනේ. ඒ නිදිමත වගේ හීන් සීරු ඇවිල්ලා අපි විම දාන කෙලස් වැඩ කරනකොට අපිත් ඒකට එක විදිහකටම පහර ගන්න නරකයි හැම පැත්තෙම පහර ගන්නවා. පහර ගහලා බලන්න ඕනේ කොයි ක්‍රමෙන්ද සතිය අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ කොයි ක්‍රමෙන්ද Tamanට වැඩි විශ්වාසයක් හිතට ඇති වෙන්නේ ඒක නිසා විතක බලන්න ඇතික වහගෙනම නිජමතේන බව මෙනෙහි කරමින් හෝ අරමුණ වළංග ළඟ මෙනෙහි කරමින් ඇස් එක වහගෙනම යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ඔක්කොම තියෙද්දි සම්පූර්ණ ඇස් දෙකත් අරලා සතිය සමාධිය කැඩිලා ගියත් නිින්ද කඩාගෙන ආයෙසරයක් ගිහිල්ලා අරමුණට ආයෙ මුලින් ඉඳලා පටන් ගන්නවා වගේ කරගෙන යනවාද කියලා. මේ දෙකෙන් කොයි එකද වැඩිය Tamanට සතිය අඛණ්ඩව පවත් යාමට දිගට සතිය පවත්වාගෙන යාමට උදව් කරන කියන එක පිටකෙනෙකුට වැඩිය Tamanම මේ වගේ විවිධ ක්‍රම හරහා පාවිච්චි කිරීමෙන් ලැබෙන අත්දැකීම බොහොම වටිනවා. පොත්වල ඉව නැහැ, වෙන කෙනෙකුට මේක අත්දකින්නත් බෑ. ඒ නිසා දෙකම කරලා බලන්න කියන එක කියන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරද්දී ඊයේ මට ලොකු වෙනස්කමක් දැනුණා. වෙනදට වැඩියෙන් මම භාවනාවේ යෙදিলা ඉද්දී ඒ මේ අතට විසි වෙනවා දැනෙනවා. මහන්සියක් දැනුනේ නැහැ. කොපමණ වේලා භාවනා කරත් ඒ වගේම මට සුවදක් දැනුණා. ඇස් ඇහැරින් ඇස් අරින්නේ නැතුව ඒ ගැන පරීක්ෂා කරා. ගොඩක් වෙලා යනකම්ම ඒ සුවඳ තිබුණා. භාවනාවෙන් පස්සේ නම් දැනුනේ නැහැ. ඒ ඇයි කියන එකයි මගේ ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ. ඒ වගේම සක්මන් භාවනාවේදී වෙනස්කමකට වෙනස්කමකට දුටුවා ලනුපැදුරේ යද්දී තෙත ගතියත් වම් කකුලේ ඇඟිලි අතරට රොඩ්ඩක් හිර වුණා වගේ දැනුණා. නූල් කෑලි වගේ පාවෙනවා දැක්කා. කීප විටක්ම ස්වාමින් වහන්සේ ඔයාලා පළවෙනි එකේ දකිනකොට සුවඳක් දැනුණත් ගඳක් දැනුණත් බාධා කරගත්තොත් දෙක මේක විදිහට බාධායි. මේක තියේදී තමයි අරමුණේ හිත තියාන්න පුළුවන්ද සතිය පවතිනවද කියලා බැලුවොත් අපිට එන සුවඳ ගඳ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ වගේ සද්දයක්, වේදනාවක්, හිතවිල්ලක් සුවඳක් ආපුවාම තමන් කරගෙන ගිය භාවනාව හැලහැප්පෙනවද? එහෙම නැත්නම් ඒක නිසිනින්දේ පවත්වන්න පුළුවන්ද කියන එකයි අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඉතින් මේක පළවෙනි සැරේ වෙනකොට ටිකක් ඔය කෝල වෙනවා කෝඩු ගති පානවා. නමුත් ඉස්සරහට යන්න තියෙන මේ මගදී හම්බෙන ආගන්තුකයෝ ගැන නෙවෙයි සැලකන්න ඕනේ. මුලින් තියාගත්ත මූල කර්මස්ථාන. ඒ ආගන්තුකේ හම්බෙච්චාම මූල කර්මස්ථානය පිළිබඳ තියෙන විශේෂකම මූල කර්මස්ථානය පිළිබඳ තියෙන ආදර ගතිය මූල කර්මස්ථානයේ තිනක මූලිකත්වයේ පවත්තන ගතිය හැලහැපුණු පරාදයි. පොඩ්ඩක් හැලහැප්පෙනවා. පුළුවන් තරම් හැලහැප්පිලා අඩු කරගෙන දිගටෝ මූල කර්මත්තන යන්න පුළුවන් ගඳක් ලැබුණා සුවඳක් දැනවත් ඒකේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. දෙවෙනි එකේදී කියන්න තියෙන්නේ මේ ගිය පාර වැඩමුළුවේදී මම කිව්වා මේ ලනුපැදුරටයි ආසාව අර වැලි මලු තියනවා යන්නේ නැහැ. වහලය ඇතුළෙම තමයි ඉඳ හදන්නේ. එතන එළියට ගියලා ගියොත් ඔయితත් වැඩිය හොඳයි සක්මන වැස්ස දිනුවත් කරන්න දෙයක් නැහැ. ඉතින් එතකොටත් අර වගේ විවිධ දේවල් හමු වෙනවා විවිධ අත්දැකීම් ලැබෙනවා ඒ ඔක්කොම තියේදී পায় පටලවා ගන්න නැතුව සතිය දිගට පවත්වන්න පුළුවන් නම් ඒන හැම දෙයකින්ම ලාභයක් වෙන්නේ. එනේන දේවල් බල බල සතිය අමතක කරනවා නම් পায়ේ අත්දැකීම් අමතක කරනවා නම් ඒ හැම එකකින්ම බාධා වෙනවා. ඒ නිසා ඒ බාධක සාධක කරගන්න අහවල දේ පැමිණේවා කියලා හිතන්නත් එපා. ඒකේ අලගිය මුලගිය හොයන්න යන්නත් එපා. අංග ප්‍රත්‍යංග හොයන්න යන්නත් එපා. ව්‍යංජන අනුව්‍යංජන හොයන්නත් යන්න එපා. මොන දේ ආවත් කරගෙන ගියන භාවනාව අඛණ්ඩව යනවනම් දිනු. එන දේවල් ගැන විස්තර හොයනවා කියලා කියන්නේ ඒ පාඩම පාඩ ඉගෙනගෙන නැහැ. අර මේ ඉස්සලාපු කන් දෙකට වැඩිය පස්සේ ආපු අඟ ලොක් කරගන්න හදන. ඒකෝද ඉතින් හැමදාම ප්‍රශ්න තමයි. ඒ නිසා බහන කවුරු මොන જાති කෙරුවත් ඉස්සර වෙලා පස්සර වෙලා හරි ගමන්නේ නැවතත් අර මූල කර්මස්ථානයේ සතිය පිහිටුවගෙන යන්න පුළුවන් නම් හැල හැප්පිලා අඩු කරගෙන යන්න තරම් හිත නොසැලෙන ගතියටපත් වෙනවා. උලන් වදින් තැනකපත් වෙන පහන් දැල්ල උලන් අතර වෙච්ච ගමම්ම කෙලින් උඩට ඉස්සෙනවනේ. ඒ නිසා උලන් ගැන කතා කරන්නත් එපා. ඒ මේ පදිනෙක් ගැන කතා කරන්නත් එපා. ඒව ඉවර වෙච්ච ගමන් නැවත නැවත මුදුන්පත් වෙනවා. ඉහළට හිටිනවා. ඒක ගැන විතරයි කතා කරන්න ඕන. එහෙම නැතුව යන්නේ නිව ගැන කතා කරන්න පටන් අරගත්තොත් කමඨාන් සුද්ධ කළ ඉවර කරන්න වෙන්නේ නැහැ. නමුත් කෝල කෙනාට අලුත් කෙනාට හිම වෙනවා. ඒ නිසා ඒක දෝෂයක් නැහැ. ආවට පස්සේ ඒව ගණන් නොගෙන යාමටයි අපි මේ කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. අවසර ස්වාමින් වහන්සේ ආනාපානයේදී හුස්ම රැල්ල උඩුතොලේ නාසය අග ආදී වශයෙන් ස්පර්ශ වන බව අසහත්ෙමි. නමුත් මට එලෙස දැනී නැත. මා හුස්ම ගැනීමේදී සිදුවන ශරීරයේ පිම්බීම සහ හැකිලිම කෙරෙහි අවධානය යොමු කරමි. එය නිවැරදිද? කාරණික පැහැදිලි කර දෙනසේක්වා. එතකොට යගේ පිම්බීම හැකිලිම කරනකොට කොතනද දැනෙන්නේ කියලා කියනවනම් හරි ලේසි අත්දැකීමකට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා නොවිච්ච දෙයක් ගැන පශ්චාත්තාප වෙන එක නෙවෙයි තියෙන්නේ. ඉඳගෙන විවේකී වෙනකොට කොතනද දැනෙන්නේ? කොහොමද දැනෙන්නේ කියන එක කියනවනම් හරි ලේසි අහගෙන ඉන්න කරන තේරුම් ගන්න. ඒ නිසා අල්ලපු gedrek කනා කරන ඒවල් අපට වැඩක් නැහැ. ආනපන ගැන කතා කරන්න ඕනෙත් නැහැ. පිම්බීම හැකිලිම ගැන කතා කරන්න ඕනෙත් නැහැ. Taman වාඩි වෙච්චාම Tamanට දැනෙන දෙයි. විස්තර කළොත් අරක නොවුනයි කියලා පශ්චාත්තාවයක් එන්නේ නැහැ. නමුත් මෙතන පිම්බීමක් කියනක් ගැන කතා කරනවා. ඒක දැනෙන්නේ කොතනද? මොනවද මේ දෙකේ වෙනස? කියන තොරතුරු දෙක මේකට එකතු වුණා නම් බොහොම වටිනවා. ඒක නිසා මේ ප්‍රශ්න කරන එකනට කැමති නම් සභාගත කරන්න මේ කියන පිම්බීම හැකිලිම මුළු කයෙම දැනෙන එකක්ද නැත්නම් නාසිකාග්‍රය විතර නැත්නම් ඔය මයික් එක පොඩ්ඩක් පිටිපස්සට දෙන්න. ස්වාමීන් වහන්සේ ඒ මට දැනෙන පිම්බීම හැකිලිම මම මෙනෙහි කරන්නේ උරහිස් උස් පහත් වීම විදිහට. ඒක තමයි මට දැනෙන්නේ. නැත්නම් සුලංග රැල්ලේ වෙනසක් දැනෙන්නේ නැහැ. හරි ඒක දැනෙන්නේ නැතිව අපේ විපස්සනා භාවනාවේදී කියනවා නෑ බෑ කියන දෙක කිසිම තැනක විපස්සනා කියවෙන්න බෑ. නෑ බෑ කියන වචන දෙක කියවුණා විපස්සනා වැරදිලා. විපස්සනා දෝන කරන තියෙන දේ කියපන්. ඉස්සරහට එන්නේ කියනකොට අරක නෑ මේක නෑ කියන අපි උපමා සම්සන්දනේ වශයෙන්. ඒක නැත්තම් අපිට ඕනේ නෑ හුළු සුරැල්ලක්. අපිට තියෙන්නේ පණ තියෙන බවට, මැරිච්ච නැති බවට, ක්ලාන්ත වෙච්ච නැති බවට මේ උරහිස් දෙක ඈත් වෙනවා ලඟ වෙනවා බේර. එතකොට කොහොමද අපි මේ ඈත් වෙන එක නැත්තම් පිම්බෙන එකයි, හැකිලෙන එකයි අඳුනගන්නේ කොහොමද? අත්විඳින්නේ කොහොමද? අත්දකින්නේ කොහොමද කියලා බැලුවොත් අපි අල්ලගත්ත දේ හොඳට විස්තර සහිතව බැලීමෙන් සතිය තහවුරු කරනවා. අරක නැහැ මේක නැහැ කියපු ගමන් හිත පශ්චාත්තාප වෙනවා. ඒක තමන්න තමන් කරගන්න සාපයක් වෙනවා. ඒක විපස්සනාට අදාළ නැහැ. විපස්සනාට තියෙන යමක් පේනවාද? පේන දේත් එක්කයි යන්නේ. නොපෙනෙන දේ වෙන කල්පනා කරනවා කියන්නේ අනිවාර්යම චින්තාමය ඥානයක් ඔලුවට දාගෙන අනවශ්‍ය විදිහට තමන්න සාප කරගන්න. ඒ හුඟා කල්යනා භාවනාවේ ගොඩාක් කල්යනා භාවනා අපිට භාවනාවට මේ පැංගිරි ගතිය අයින් කරලා තීත්ත ගතිය අයින් කරලා භාවනාව තේරුම් ගන්න. එතකොට උරහිස් වල තියෙන පිම්බීම හැකිලිම දෙක වෙන් කෙරුවොත් මේක පිම්බෙන වෙලාව මේක හැකිලෙන වෙලාව කියලා ඒ දෙකේ වෙනස්කම් පැහැදිලිව සපේලා කියන්න පුළුවන්ද නැත්නම් නිකන් තාම පිරිසුදු නැද්ද ඒක? ස්වාමීන් වහන්සේ නිකම්ම උරහිසර උස් පහත් වීම තමයි මම. හරි ඒතකොට පිම්බෙන වෙලාව ඉස්සෙනවා. හැකිලෙනයි පහත් වෙනවා. අන්න ඒ වගේ දැන් පිම්බීම හැකිලිම තව ලකුණු දෙකක් එකතු කරානේ. පිම්බෙනවා කියන්නේ ඉස්සෙනවා. හැකිනවා කියන්නේ පහත් වෙනවා ඒ වගේ මේකට අදාළ තවත් ස්වභාවික ලක්ෂණ තවත් ගති තවත් භාව පුළුවන් තරම් එකතු කරලා තව කෙනෙකුට කියන්න ගිය ගමන් අන්න ලකුණු ලැබෙන්න පටන් ගන්නවා බෑ ස්වාමීන් වහන්සේ නෑ ස්වාමීන් වහන්සේ කිව්වොත් පිරිනවා පිම්බෙනකොට ඉස්සෙනවා හැකිනකොට පහත් වෙනවා. ඒකට බලන්න මේ පිස්සෙන එක මෙහෙම මීට ඉස්සෙනවා නැත්නම් ගැසි ගැසි ඉස්සෙනවා නැත්නම් හිමීට කියලා හයියෙන් නතර වෙනවද? හයියෙන් පටන් ගන්න හිමීට නතර වෙනවා මේකේ ලක්ෂයක් ලකුණු තියෙනවනේ. අන්නේ මේ හැම ලකුණක්ම නිවනට පඩියක් බවට පත් වෙනවා. මේක පේන්නේ මේක කියන්න බෑ, මේක වැදගත් නෑ කියලා හිතනවනම් අපි විහිං මේකට අකුල් හෙලනවා වෙනවා. ස්වාමීන් වහන්සේ ආරම්භ කිරීමේදී ඒක බොහොම හිමින් තමයි දැනෙන්නේ. නමුත් ටික වෙලාවක් යනකොට වේගෙන් හුස්ම ගන්න ගතියක් තමයි දැනෙන්නේ. කියන්නේ එකලඟ එකලඟ හුස්ම වැටෙනවා වගේ. දැන් ආයෙත් හුස්මකට පටලවා ගත්තා. අපි මේ කතාවේ පිම්බීම. පහත් වීම වේගෙන් සිද්ධ වෙනවා වගේ. ඒක වයර් මාරු කරනවා. වයර් මාරු වෙලා බෑ. ඒක තේරුම් ගන්න ඕනේ මම දැන් මට බිම්බිම ඇකිලි හුස්ම වෙන්නේ නැහැ කියලා පටන් ගත්තා. දැන් මෙතන ගියොත් ආය අහක දාප එක ගන්න. එතකොට මට වටත් පයර් මාරු වෙනවා. එතකොට මට තියෙන දෙකක් අනින් එකයි හොම්බට. ඒ තමයි මගේ ක්‍රමය. ඒ ඔය කියන්න හදන්නේ එහෙම බලබල ඉන්නකොට ඉස්සීම් පහත් වීම වේග වෙනවා. මම කියනවා ඒකත් හොඳයි. ඒකත් මට ලැබිච්ච තොරතුරක්. මම කියනවා තවත් පැත්තකින් බැලුවොත් මේ ඉස්සීම කියන වැඩේ පිම්බෙනකොට උරයිස ඉස්සෙනවනේ. ඉස්සීම හිමීට පටන් ගන්න හයියෙන් ඉවර වෙනවද? නැත්නම් හයියෙන් පටන් ගිහලා හිමීට ඉවර වෙනවද? නැත්නම් රැලි මාලා නගමින් ඉස්සෙනවද? නැත්නම් සීරුවට ඉස්සෙනවද? නැත්නම් කැරක් කැරකී ඉස්සෙනවද කියලා ඔකේ තියෙනවා ලක්ෂකුත් එකක් වැඩ පිළිවෙලක්. ඒවට කියනවා ආකාර කියලා. විවිධ ආකාර. ඉතින් මේකමයි මගේ භාවනාව මේකමයි මම අනුග්‍රහ කරන්න ඕනේ කියනවනම් ඒ කෙනා කරන්නේ ඒ ලැබෙන හැම කරුණක්ම මේ ඕජාවක් විදියට ධර්මෝජාවක් විදියට බලා ගන්න අතර කමඨාන් වාර්තාවට එකතු කරනවා. එතකොට අහනින් එක තියෙනවා මෙයා මේ පොත් බලලා ලියනවා නෙවෙයි, රවට්ටන්න ලියනවා නෙවෙයි, අත් දකින්න අස්පනා අපිට දෙයක් දකින්නේ. ඒ නිසා අපි දකින්න එක එකක්. දැකපු දේ පිරිසුදු දැකන තව කෙනෙකුට කියන එක තව එකක්. දැන් කමඨාන් සුද්ධ කරන කරන්නේ දැකපු දේ තව කෙනෙකුට පිරිසුදු කියනවා. ඒ කියමන සඳහා උනන්දු කරනවා. උනන්දු කරන්නේ එක්ක දාන්නේ නැහැ මේකයි. මේකයි බලන්න ඕනේ කියලා. දෙක බලවට පස්සේ මෙන්න මේ විදිහටයි මේක සරු කරන්නේ මේකටයි මේක උපවත් කරන්නේ මේමයි මේව දැඩි කරන්නේ කියන එක දන්නේ නැහැ. ඉතින් ඒක අපි මේ වෙලාවේදී කොයි කෙනත් පොඩි එකෙක් වශයෙන් සලකලා කියලා දෙනවා. කියලා දෙනකොට අනිද්දාසේ වාඩි වෙන්නේ ආ දැන් දන්නවනේ බලන්න ඕනේ මොකද්ද කියලා. ඒකට යන්නේ ලොකු උනන්දුවකින් යන්නේ. ඒ දවසට ආයෙත් වගේ නෙමෙයි කැට පිටින් එන්න පටන් ගන්නවා. ඔය පිම්බෙනවා කියන එක ඉස්සෙනවා කියන එක ඉස්සෙනවා කියන එක මෙහෙමයි සිද්ධ වෙන්නේ. ඒකට හැකිලනවා කියන්නේ පාත් වෙනවා කියන එක. පාත් වීම සිදු වෙන්නේ මෙහෙමයි. ඉතින් කියලා මේක පිළිබඳ තොරතුරු රාශිය. මේ මේ උනන්දුව තමයි ධර්ම සාකච්ඡාවකදී එහෙම නැත්නම් අපි කියන කමඨාන් සුද්ධ කිරීමේදී ලැබෙන්නේ. ඉතින් අපේ හැම කෙනාටම මෙහෙම චතුර බව නැහැ. සමහරවන සබකෝලෙමත් එනවා. නමුත් මේ වැඩේ යනකොට ඒගොල්ලන්ගෙත් මල්ල විරෙනවනේ. දන්න කෙනෙක් අල්ලගෙන එහෙම සාකච්ඡා කරනකොට අනිත් කෙනාට උනත් තේරෙනවා මේ භාවනා කරන්න ගියාම ඔය අනම්මනම් නෙවෙයි ඕන කරලා තියෙන්නේ. තමන් බලන අරමුණේ ඒ භාව, ඒ ස්වභාව, ඒ ගති, ඒ ලකුණු හරියටම දැක්ක විදිහටම තව කෙනෙකුට වාර්තා කරන්න පුළුවන් නම් භාවනාවේ පුදුම උනන්දුවක් ඇති වෙනවා හොඳට ලකුණු හොඳට ප්‍රශ්න පත්‍රයකට දක්ෂ උත්තර ලියලා ප්‍රතිඵල අපේක්ෂා කරලා හරි ප්‍රතිඵල එනවා ආපු ගමන් එනෝන සතුටෝ එකක් එනවා. ඒක නිසා සක්මන් කරනකොටත් බලන්න ඒ পায় තියෙනකොට මොනවද වැටෙන්නේ. වැටෙන දේ ආරම්භයක් විතරයි. ඒවට නැවත නැවත ප්‍රශ්න කරමින් ඒක දිගේ හිත එහිම නිමග්න කරන්න. එතකොට පිට එහෙන ගැහුවට ඇහෙන්නෙත් නැහැ. දත එකක් බඩ එකක් වතුනට දැනෙන්නෙත් නැහැ. නිඳා කරන්න විදියකුත් නැහැ. ඇයි මොකද මේකේ ගිලීගෙන තියෙන්නේ. ආනේ ඒක අපි විහිං කළ යුතු අනුග්‍රහය. ඉතින් ඒක නිසා මට සමහරලාට ලියලා තිබ්බට මට මදි. මම ඒක නා ඉදිරියට අරගෙන හරස් ප්‍රශ්න අහලා ඒ අඩුපාඩු සම්පූර්ණ කරනවා. ඉතින් සමහරු ඒක දනුවක් විදියට සලකනවා. මේ මේ සබකොලිටි නැත්තො ඉතින් මම එහෙම අදහසකින් නෙමෙයි කරන්න හදන්නේ කාටත් වගේ පණිවිඩය යන්න නම් මේ විදිහට සුද්ධ කරගන්නවා අවසරයි ස්වාමින් වහන්සේ සතර මහා භූතයන් වන පඨවි ආපෝ තේජෝ වායෝ සුදුසු ලෙස පැහැදිලි කර දෙන සේක්වා සතර මහා භූතයන් භාවනාවට වැදගත් වන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන සේක්වා මේව නිකන් අනවශ්‍ය ප්‍රශ්න අපිට මෙතන දෙන්නේ භාවනා කරලා අත්දැකීම මොනවද කියනවා මිසක් ඔය ඔය එක එක භූත කල්පනා කතා කරන එක නෙවෙයි. මේ කතා කරන එක නා කරන්නේ මේ ආනාපාන සතියේද, සක්මනද, ඒකේ අත්දැකීම මොකද්ද කියලා කිව්වනම් ඒ හරහමට කියලා දෙන්න පුළුවන්. එම නැත්තම් වෙන්නේ මේ කමඨාන් සුද්ධ කරන වෙලාවේ මූලධර්ම ප්‍රශ්න ඇදගෙන ඇවිල්ලා කොහෙදෝ මේ කැලේට ඇදගෙන යන්න හදනවා මේ ලස්සනට යන භාවන මේ සාකච්ඡා. ඉතින් ඒකට ගියොත් ඒක මගේ වැරද්දක්. මම ඒ නිසා කියනවා කමඨාන් සුද්ධ කරන වෙලාවේදී මූලධර්ම ප්‍රශ්න දාන්න එපා. නරක දේවල් නෙවෙයි. ඒවත් මේක අරගෙන තියෙන ඕකට නෙවෙයි. මම ඒ කෙනාට කියනවා ඕනේ නම් ඇත්තටම ඕන නම් තමයි මොකද්ද කරන්න භාවනාව ඒ අරමුණ වැටේ නැටි මට පොඩ්ඩක් සබහාගත කරන්න. එතකොට නම් මම මේ ප්‍රශ්නෙට අහුම්කම් දෙනවා. එහෙම නැත්නම් මම ප්‍රශ්න පිටින්ම පැත්තකට දානවා. නමුත් මේ මේ කමටහන් සුද්ධ කරන වෙලාවක් නිසා. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී පළමුව මම දැන් මෙතන යනුවෙන් කය කෙරෙහි සිහි පිහිටුව පසු ආනාපාන සතිය කෙරෙහි යොමු වීමේ ආශ්වාස ප්‍රශ්වාස යනුවෙන් සිතමින් සිටිනා විට එය නොදැනී ගොස් සිත තැන්පත් වේ. පසුව මද වේලාවක් සිටන විට ධාන මට්ටමින් හතරවෙනි ධානය දක්වා ගමන් කරයි. පසුව සිත පළවෙනි ධානයට ගෙන ඒමට උත්සාහ කරමි. ඉන්පසු සමාධිගත සිත ඉදිරියෙන් තබා ගනිමින් බොහෝ වේලාවක් එහිම රැඳී සිටිමි. සිටීමේ හැකියාව ඇත. ප්‍රීතිමත් බවක් දැනේ. මුළු සිර පුරාම මහත් සනීපයක් දැනෙන්න පටන් ගනී. ඉන් ඉදිරියට කමක් කළ යුතුදයි පහදා දෙන්න. පෙරවන් සරණයි. ඔය ඒ තියෙන தත්වයට තිදි තමන්තර ආනාපාන සම්බන්ධතාවයේ තියෙනවනම් කයට සම්බන්ධතාවයේ තියෙනවනම් ඒ තාකල් භාවනා ප්‍රගතිය කැඩෙන්නේ නැහැ. ඔය හිතානින්න හතරවෙනි ධානයෝ පළවෙනි ධානය කියන එක ඇත්තක්ද බොරුවක්ද කියන්නේ ওই වචන වලින් නම් මට තේරෙන්නේ නැහැ. මම ප්‍රතික්ෂේප කරන්න යන්නෙත් නැහැ. අනිත් එක ඒක අපේ උපදේශ පන්තිය ඇත්තෙත් නැහැ. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ භාවනා කරනකොට තමන්ගේ කර්මස්ථානේ වැටෙන්නේ කොහොමද කියලා දැක් ගන්නයි. එහෙම නැත්නම් කය වැටෙන්නේ කොහොමද කියලා දන්නවනම් ඔක වාසියට ගන්න. ওই විදිහට ධානයක ඉන්නවනම් ඒ සමාධියෙන් ආවට පස්සේ ඒ සමාධිය කේන්ද්‍ර බාහන වෙනදට වැඩිය පිරිසිදුවට ආස්වාද ප්‍රසවාසය වැටෙනවා නම් ඊටදී පිරිසිදුවට කය තියෙන හැටි වැටෙනවා නම් ලාභයි. එහෙම නැතු ඔය ඔය தත්ත හඳුනා ගන්න හදන එක හිතේ තියෙන කෙලෙසියක්ද දන්නේත් නැහැ. ඒකට අපි එච්චරම අහුවෙන්න යනවට වඩා ලැබිච්ච සමාධියෙන් වැඩ ගන්න. සමාධිය වැඩ ගන්නවා කියලා කියන්නේ ඒ සමාධියේ ඉඳගෙන බලනකොට අරමුණ කොච්චර පිරිසිදුර පේනවද? ඉන්න ඉරියව කොච්චර පිරිසිදුර පේනවද කියන එක කියනවන්නම් අහගෙන ඉන්න කෙනාට ඒ අත්දැකීම sannivedanaya කරගන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන්. නැත්නම් ඔය ධානා කතා මම වගේ මිනිස්සු කොහොමඩක්වත් ගණන් ගන්නෑ. හැබැයි මම ඒක කවුරුත් මේ මන්දෝත්සහය කරන්න කියන එක නෙවෙයි. ධ්‍යාන කියන එක නැති දෙයක්වත් ධ්‍යාන කියන ඔක්කොම බොරු කියන එක නෙවෙයි. තියෙනවන් නම් තියෙන ලාභය තමයි ඒ සමාධිය තුලින් අරමුණ හොඳට පැහැදිලිව පෙනේ. ඒක සපේලා කියන්න පුළුවන් නම් මම බාර ගන්නවා. නැත්තම් ඕකේ පොදු උපදේශයක් දෙන්න තියෙන මේ තියෙන ওই කියන සමාධිය වාසියට අරගෙන කළු පිටි මැදපු මේ පුස්කොළ පොතක් කියවන වගේ බලන්න වෙනකට වැඩිය ආනපනේ අමතර විස්තර ස්වභාව ලක්ෂණ කොච්චර දැනගන්න පුළුවන් නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ දැනගන්න පුළුවන්ද කියලා ඒ විදිහට මේකේ වාසිය ගන්න කියන එක නම් මතක් කරන්න පුළුවන්. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වේගය වැඩි කර සක්මන ආරම්භ කර පසුව දකුණ වම යනුවෙන්ද ඔසවනවා තියනවා යනුවෙන්ද ඔසවනවා ගෙන යනවා තියනවා යනුවෙන්ද සක්මන් කරන්නෙමි. එවිට සිතේ තැන්පත් ගතියක් පාද කෙරේ සිතේ යොමීමක් සිදුවේ. විලුඹ එසවි পায় ගෙන ගොස් තැබීමේදී ගල්වැලිවල තද පටවි බවත් සුළඟේ වායෝ ධාතුවේ හැපීමත් සිදුවන බව දැනේ. තවද සිරුරේ බරගතියක් හා ඇවිද ගැනීමට අපහසු බවක් දැනේ. මේ සිදුවීම ප්‍රමාණවත්ද? භාවනා ක්‍රමයේ නිවැරදිදයි පහදා දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සමහරක් විස්තර ප්‍රකෘති සමහරක් වා සමාට එච්චරම හොඳට ඉදිරියපත් වෙලා නැහැ. නමුත් මෙහෙම බලාන යනකොට එන්න එන්න එන්න මේ පිළිබඳ හොඳට හිත නිමග්න වෙලා හොඳට හිත බැහැගෙන ගියොත් තමන තේරෙයි එතකොට සද්දවලට හිත පිට යනවා ගතිය අඩු වෙනවා වේදනාවට හිත පිට යන ගතිය අඩු වෙලා මේකෙම හිත පවත්න්න පුළුවන් වෙන ගතිය එනවනම් එතකොට සක්මන කෙලවරට ගිහිල්ලා හැරෙනකොට හිත රූප වලට සද්ද වලට යන ගතිය අඩු වෙනවා. සක්මනේ නැගිටලා ගිහිල්ලා පරියන්කිට ගියාට පස්සෙත් අර සක්මිතිය ඇතිවෙච්ච සමාධිය නිසා පරියංග භාවනාවට ලාභ වෙනවා. අන්නේ විදිහට මේ මේ මුල් බැසගත්ත දේ වෙන පැලේ ගොඩාක් පැති වලට වීහිලා යනවා. ඒ වගේම එදිනදා ජීවිතේ නිකන් අර එහෙමේ යනකොටත් මෙච්චරම ගැඹුරක් නැති වුණාට අවිජින එකට හිත යන ගතිය වැඩි වෙනවා. මේ සාමාන්‍යයෙන් දාන ශාලාවට යනකොට, වැසිකිළියට යනකොට වගේ තැන්වලදීත් යන්න පටන් ගන්නවා. අන්නේ විජින මේක ලබාගත්ත මේ අත්දැකීම ඉතිරි පැතිරි යන ආකාරයට දියුණුකරනද එහෙම කරනකොට මේ ඔය දැන් ඔය කියන විස්තරත් පය තියෙනකොට විලුඹ දැනෙන දේ, ඇඟිලි වල දැනෙන දේ හැමදේම විස්තර තව තව වැඩි වෙන්න පටන් අරගන්නවා. ඒ නිසා යන ක්‍රමේ හරි හැබැයි ලියලා තියෙන විස්තර ඔක්කොම 100%ක්ම හරි නෑ. නමුත් මේ යන වැඩපිළිවෙලේ හැටියට සාර්ථකයි. හොඳයි කියලා ඉදිරියට අනේක කරන්න. හොඳයි කියලා මේ ඉදිරියට යන්න කියලා උපදෙස් දෙන්න පුළුවන්. ලිඛිත ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේ මම ආනාපාන සතිය හා සක්මන් භාවනාවට අලුත් කෙනෙකි. නිතර සිහිය පිටපණී. එය දිගට පැයක්ම එකට එකම ඉරියව්වෙන් වාඩි වී සිටන විට ඉරියව් මාරු කිරීමට සිටේ. පරයන්ක භාවනාවෙන් භාවනාවෙන් සක්මනටත් සක්මනේ පරයන්කටත් මාරු වේ යුත්තේ කුමන අවස්ථාවේදීදයි පහදා දෙන්නේ. දෙන මෙන්ද යත කරුණවලින් මිදීමටද මඟ පෙන්වන මෙන් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. නමෝ බුද්ධාය. මේ කාලසටහනදී තීරණේ සක්මන්ට යන්න ඕන වෙලාව, පරියංගයට යන්න ඕන වෙලාව. ඉතින් ඊට පස්සේ ආය වෙන එකක් කරන්න යන්න එපා. මේකේ කියලා තියෙනවා ආහල්ලාට සක්මන් කරන්න, ආහල්ලාට පරියංගයට යන්න කියලා. එතකොට සක්මන පටන් ගන්නවා කියලා කියන්නේ පරියංගේ අවසානය කියලා හිතා ගන්න. පරියංගේ පටන් ගන්නවා කියලා කියන්නේ සක්මන අවසාන. ඒක නිසා ඒක පිළිබඳව පැයක කාල සීමාව තමයි අපි පොදු අරගෙන තියෙන්නේ. ඉතින් ඒකට අමතරව අහනවා මේ ආධුනිකයෙක් වශයෙන් ආනපන සතියේ හිත හිටින් නැති එක සක්මනේ හිත හිටින් නැති එක වළක්වා ගන්න ක්‍රම. ඉතින් ඒක සාධාරණයි. මොකද අපේ හිත විවිධාකාර අරමුණු දිගේ දුව දුව හිටපු එකනේ. ඉතින් ඇවිල්ලා එක පාරටම මේකට හිටපන් කිව්වට අර ගෙදර සෙල්ලම් කරගෙන හිටපු ළමෙක් ඉස්කෝලේ රණ ගහන ගිහිල්ලා ඉස්කෝලේ පන්තික තිබ්බ ගමන් විනාඩි 35ක් කවි කියනවා විනාඩි 35ක් නටනවා විනාඩි 35ක් අකුරු කියනවා එකේ ළමයට තේරෙන්නේ නැහැ ශ්‍රී ලංකාවේ හිටපු ළමයානේ ඉතින් ළමයට කොහෙද ඔය විනාඩි 35 කතාවල් තේරෙන්නේ ඉස්කෝලේ ගිහිල්ලා ඉතින් ඒ නිසා ඒ පන්ති ඉන්න ටීචර්ලා වුණත් ළමින්ට එච්චරම දලදරු කරන්න යන්නේ නැහැ ඔය ටිකක් කල හුරතල් කරලා තමයි ඒ ළමයායි කාලසටහනට හුරු කරන්නේ අපේ හිත ඒ ඒ ළමයෙකුගේ හිතටත් වඩා දුර්වලයි ඒ තරම්ම නන්නත්තර වෙච්ච හිතක්නේ ඉතින් ඒ නිසා මේ මොන්ඩිසෝරි ටීචර් කෙනෙක් වගේ වැඩ කරනවා ගහන්න බයින්ද යන්න නරකයි. මම ළමයා ඒතකොට ඉස්කෝලේ ඉන්නෙත් නැහැ. මේ ළඟදී මේ මම ගමන යනකොට එක අම්මා කෙනෙක් කියනවා ඒ වගේ අව පහේ පන්ති වගේ ළමෙක් ඉස්කෝලේ මාරු කරලා ඒ ළමයි කවල ඉස්කෝලේ යන්න බෑ කියලා. මොකද මේ පන්ති ළමයින්ගේ සහයකුත් නැහැ ටීචර්ලන් උනන්දු වෙලා තියෙනවා. නමුත් ඒ ඔක්කොමලා මෙයාට මේ හිරියර කරන්න පටන් අරගෙන. ඉතින් ඊටත් වැඩිය අමාරුයි පළවෙනි පන්ති ළමයෙකුට ඉතින් මේ ළමයා මේ කොන් වෙච්ච නිසා බෙල්ල වල දාගෙන මැරිලා. තවස් අවුරුදු 11යි. ඉතින් එතකොට අම්මට මොකද හිතෙන්නේ? කොහමරි ළමයා කියලා තියෙනවා මට ඉස්කෝලේ යන්න බෑ. මොකද ඉස්කෝලේ ගිහිල්ලා තියෙන ඒ ළමයින්ගෙන් ලැබෙන මේ නැත්නම් ඒ පරිසරයෙන් ලැබෙන සහයෝගය නෑ. ඉතින් ඒ වගේ තමයි මෙතෙන්ට ගියාට පස්සේ පොඩි ළමෙක් ඉස්කෝලේ ගියා වගේ මේ ඇවිදා දෙහිට පිට කොහේ අනපනෙ හිටිනවද? නමුත් බලන්න දවස යනකොට දෙක යනකොට තුන යනකොට හිටින ගතිය හුස්ම එකක් බලන්න පුළුවන් ගතිය හුස්ම දෙකක් බලන්න පුළුවන් ගතිය තුනක් බලන්න පුළුවන් ගතියට වැඩි වෙනවා නම් හිතපු තරම් නැති වුණාට එච්චර තමයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් සක්මන් කරනකොට එක පියවරක් මේ වම මේ දකුණු වශයෙන් අල්ල ගන්න පුළුවන් නම් හරියට ඇවිදින් ඉගෙන ගන්න ළමයි කිස්සලාම 7යි 7යි කිව්වා වගේ. ඊට පස්සේ අදහාගෙන බුදුන් අදහන ගිහිල්ලා සීලිය අධිෂ්ඨාන කරලා කියනවා මට පියවර දෙකක් වම් දකුණ වශයෙන් යන්න ලැබේවා. තුනක් යන්න ලැබේවා කියලා බැලුවොත් ඔය දැන් තියෙන පඬිතකම් ඕනේ ආධුනික ළමයෙක් පන්තිකට ගියා වගේ ඒ බහරහවටලා හිටපු බබෙක් ඉග ඇවිදින්න ඉගෙන ගත්තා වගේ පුංචි පියවරකින් පටන් අරගන්න. මහා ලොකු මේ අනික් කට්ටියට පුළුවන් නිසා මටත් පුළුවන් වෙන්න ඕන කියලා පටන් ගත්තොත් බෙල්ල වල දාගන්න වෙනවා. පුදුම වෙන්න දෙයක් නැහැ බෙල්ල වල දාගත්තා කියලා. මොකද ඒ තරම්ම අපි අනුන්ගේ වචන අහලා ලනු කාලා පටලවාගෙන ඉන්න જાතියක්. ඒ නිසා ආධුනික හිතක් ඇති කරගන්න මට එක හුස්මක් බලන්න පුළුවන් ද එක පැයකටම කමන්නේ. ඊගා පැයත් උත්සාහ කරලා බලන්න පරියන්නේ හුස්ම දෙකක් බලන්න පුළුවන්. තුනක් බලන්න පුළුවන්. පස්සේ තප්පරයක් ඉන්න පුළුවන්. දෙකක් ඉන්න පුළුවන්. තුනක් ඉන්න පුළුවන්. කියලා ඒ ලැබිච්ච පොඩිට ඒක අගය කරගෙන යන්න පටන් අරගත්තොත් අපි අනිවාර්යයෙන්ම අපි හිතුවට වැඩි ඉක්මනට යනවා. නමුත් ඉඳගත්ත ගමන් මේ බුදු පිළිම තිබ්බා වගේ හෙල්ලෙන පෙරලෙන නැතුව පෑම එක දිගට ආනපනේ ඉන්නවා නම් මොකටද ඉතින් යන්න නිවන් ලපන්න ඕනේ නැහැ. ඒ නිසා ඒ ලියන එකන කැමැති නම් කතා කරන්න මම කැමැති දැනගන්න මේ පරියන්කෙන් පරියන්කට යනකොට හුස්මත් එක්ක හෝ ඉඳගෙන ඉන්න කයත් එක්ක හෝ පවතින හිත වැඩි වෙනවද නැත්නම් තිබුණ එකත් එන්න එන්න පිරිනවා. සක්මන් කරනකොට එක පියවරක් දෙකක් වශයෙන් පවත්වන්න පුළුවන් ගතිය වැඩි වෙනවද නැත්නම් එක පියවරක්වත් පවත්වන්න පුළුවන් ගතිය එන්නේ අඩු වෙනවද කියලා කියනවනම් ඒක මම හිතනවා හොඳ මේ සාකච්ඡාවට හොඳ සහභාගීත්වයක් ඒක. නමුත් කීතුමයි කියලා බලපෑම් කරන්න යන්නේ ඉදිරිපත් කරන්න කැමති නම් ඒක සාකච්ඡාවට හොඳ කොනක් වෙයි කියලා මම හිතනවා. කැමැති ගතිය අපේට නැහැ. ඒක නිසා මයික් එක ගවන්නේ. ස්වාමීන් වහන්සේ මම නෙවෙයි ලිව්වේ නමුත් මටත් ඔය අත්දැකීම තියෙනවා මමත් ඊට මමත් ආධුනිකයෙක්. පළවෙනි දවසේ මට ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඊටමත් හුස්ම දෙක තුනයි පුළුවන් උනේ. නමුත් අද දවසේට වඩා ලොකු වෙනසක් ලැබුණා. ඒ හුස්ම රැල්ල සාමාන්‍යයෙන් විනාඩි දෙකක් විතර මට අද පුළුවන්කම ලැබුණා. නමුත් පළවෙනි දවසේ මට කොහෙත්ම කරගන්න බැරි වුණා. මගේ මනස තිබුණේ ගෙවල් වල නමුත් අද වෙනකොට ඒක වෙනස් වෙලා තියෙනවා. ඔය නිසා මොන්සෝරි ගුරුවරයෙක් කතේ මම හොඳයි කියලා මම්ම කියාගන්න. මම මම ඔය ලොකු ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන චතුත් අධ්‍යාන ඔය සංකාරූපේක ඥාන ඒවා පිස්සු විදියට මට තේරෙන්නේ. වැදගත්ම දේ තමයි මේ පොළවේ ඇවිදින එක හුස්ම ගන්න එක ඉච්චරයි. ඕක ගන්න පුළුවන් නම් ඕක දන්නවා ඔය නිවන ඒ අත ගාව. ඉතින් ඒ නිසා මේ ආධුනිකයෙක් යම් කිසිලාට මේ ගන්න හුස්ම පිළිබඳ සතිය අවදිය මහා ලොකු දෙයක් විදිහට කරන්නේ නැතුව 5000 ඉඳලා කරපු හුස්ම දැක දැක දන දන ගන්න එක එහෙම නැත්නම් මේ ඇවිදින එක කොහොමදත් කරනවා ඒක සියලු වැඩ බහා තබලා හුස්ම ඇවිදීම සඳහා පමණක් ඇවිදිනවා හුස්ම ගැනීම සඳහා පමණක් හුස්ම ගන්නවා කියලා මුළු ජීවිතේ සියලු වගකීම් බාර දීලා ඒකට ගිහිවට පස්සේ ඒකේ යන්තම් හුස්මක් දෙකක් බලන්න පුළුවන් ගතිය එනවනම් ඕක තමයි තා හැබෑම වෙනස. උගෝදෙනෙක් බලාපොරොත්තු වෙන ලොකු සමීකරණ ලොකු ඥාන ලොකු ධ්‍යාන ඒ කියන්නේ ඔළුව නරක් කියලා කියලා මට පේන. ඒ තරම්ම මේ පොළොව මතක නැතිලා එහෙම නැත්නම් මේ මුල මතක නැතිලා ඒ හැම චිත්තක්ෂණයකම හුස්මත් එක්ක ඉන්න හැම චිත්තක්ෂණයකම මේ විදියට පියවරත් එක්ක ඉන්න ඒක නිවනම කියලා කිව්වට කමන්නේ. අපි මුළු භාවනාවෙම තියෙන්නේ මේ ආන්තම් මේ උපන උපයාගත්ත මේ ආස්වාස ප්‍රසවාසත් එක්ක ඉන්නක පියවර තියෙනකොට පියවර දැනගෙන සතිමත් වෙන එක එක දිගට පවත්නවා නම් ඔය ඉතුරු සියල්ලම සිද්ධ වෙනවා. ඒ නිසා මේ මෙතනයි අපේ භාවනා වැඩමුළුවේ වැදගත්ම සම්දිස්ථාන. ඉතින් ඒ නිසා මේ දැන් මේ කර ප්‍රකාශය ඉල්ලීමට කරපු අහුම්කන් දීමක් වුණාට ප්‍රශ්න අහපු කෙනාගේ ප්‍රකාශයක් නෙවෙයි. නමුත් ධෛර්ය කිරීමට ඒ කරපු වචන පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අර කලින් කිපේකන කැමතිනම් කතා කරන්න කරන කරන වාරයක් පාසා මේ විදිහට ආනපානෙත් එක්ක ඉන්න ගතිය වැඩි වෙනවද අඩු වෙනවද කියලා අපි සතුටින් බාර ගන්නවා. එහෙම නැත්නම් මේක අපේ මේ පළවෙනි කමටහන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලේ නිමාව බවටපත් වෙනවා. එහෙම නැතර වෙන කාට හරි වෙන කියන්නේ මක් තියෙනවද අවස්ථානුකූලව අවසරයි ගරුතර ස්වාමීන් වහන්සේ මට මේ දැන් මේ ඊයේ ආනාපානසති භාවනාව කරගෙන යන අවස්ථාවේදී මම තුලන් රැල්ල ඒ සිදුවෙන ආකාරය හුස්ම රැල්ල ඒ ඇතුල් වෙන හා පිට වෙන ආකාරයේ දෙසම බලාගෙන පැයක පමණ වේලාවක් ගත වෙන ස්වාමීන් වහන්සේ මගේ ශාරීරියේ ලুকু බරක් වාගේ දැනෙලා ඊළඟට ආයෙත් හැල්ලුවක් වාගේ දැනුණා පැහැල්ලුවක් වාගේ දැන්න අතරතුරම ඇඟ හැම තැනම නිකන් කූඩිය වේය දුවනවා දුවනවා වගේ ගතියක් දැනුණා. ඊට පස්සේ ඒත් එක්කම ඔළුව රත් වෙලා ඔළුව ඇතුලේ ලুকু බරක් දෙන්න ඔළුව ඇතුලෙන් ගිනි කර පිට වෙනවා වගේ දැනුණා ස්වාමීන් වහන්සේ. ඒ වගේම සක්මන් භාවනාවේදී සක්මන් භාවනාව මම බොහෝ දුරට ඒ පැයක් විතර කරන වෙලාවේදී වම දකුණු වශයෙන් තමයි මම භාවිත කරන්නේ. එහෙන් භාවිත කරමින් දිගටම භාවිත කරගෙන යනකොට මගේ වම් කකුලෙන් ලොකු ගිනි සරක් පිට වෙන ගතියක් දැනෙනවා තමයි. ඔය ඒ වගේ තමයි තේරෙනවා නම් යොදන යොදනේ කනුව රසයක් නැති උනත් මේක භාවනාවක් ආධ්‍යාත්මයක් සතියක් අනුව මේ දෙයට යොදලා ඊට පස්සේ අපිට ඒ අනුව බලන්න පුළුවන් ඊගාව භවස වාඩි වෙනකොට ඊගාදා සක්මන් කරනකොට මේ ලැබිච්ච දේ තව ටිකක් ඉදිරියට පවත්වන්න මේ ලැබිච්ච දේ තව ටිකක්ට සාදර වෙන්න තව විට ප්‍රණීතව බලා ගන්න මොකද්ද කරන්න ඕන කියන එක බුදුහාමුදුරු උගන්වන්නේ නැහැ බුදුරජාණන් කියන්නේ ඔබ දන්න දැනුමෙන් ධර්ම ඥානෙ පාවිච්චි කරලා වැරදුනාට කමක් නැහැ නැවත නැවත යොදන ගමන් මේ විදිහට සතියේ අරමුණේ ආනාපානේ සතිය වැඩි වෙලා පවත්වන්න මොකද්ද කරන්න මේ පියවරේ සක්මනේ සතිය වැඩි පවතින්න මොකද්ද කරන්න ඕනේ කියලා තමන්ගේම ඥානෙ පාවිච්චි කරන්න ඕනේ අමාරුම දේ තමයි පටන් ගන්න එක අමාරුම දේ තමයි මේ පැලේ මුල අල්ලගන්න එක මුල අල්ලගත්තට පස්සේ පොර දාලා වතුර දාලා මේක තනවා වඩාගෙන යන්න පුළුවන් ඉතින් මේ වගේ භාවනාවේ අනුයාත ගති නැමෙන ගති පහළ වෙන්න සාමාන්‍ය දවස් 3ක් 4ක් යනවා. අද අපි ඉන්නේ භාවනා දෙවෙනි දවසේ. ඉතින් මේ දවස්වල සාමාන්‍ය කෝල ගති මේ කාලසටහන හුරු වෙන ගති තමයි තියෙන්නේ ආදුනිකයන්. දන්න අයට නම් ඒක එච්චර වෙන්නේ නැහැ. ඉතින් ඒක බොහොම ප්‍රවේශමෙන් යන්න දෙන්න ඕනේ. ඉක්මන් කරන්න ගියොත් අර තිබුණ බලාපොරොත්තු සුන් වෙනවා. යන්තමට හරි කමන්නේ මුල බැහැ ගන්නවා නම් ඒක හලහප්ප ගන්න නැතුව දිගට ගෙනියන එක තමයි අපි මේ භාවනා මධ්‍යස්ථානයක් වශයෙන් නැත්තම් සිව්පසෙන් කරන අනුග්‍රහ වශයෙන් බලාපොරොත්තු වෙන්න ඕන නිසා මේ අත්දැකීම හොඳයි. මේක දිනු පාන වීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරන්න කියන එක තමයි මේ ඒකට තමයි සාමාන්‍ය බුද්ධිය කියලා කියන්නේ. ආන්න එක පාවිච්චි කරන්නේ. අවසර ස්වාමීන් මම පළවෙනිම සක්මන් භාවනාව කරන්නේ ඒ සක්මන් කළා කළා පරයන්කේට හිත යන කම ඉඳලා මම පරයන්ක භාවනාව කරනවා ඒ අවස්ථාවේ ආනාපානසති උස්ම නොදෙනීම ගිහිල්ලා අම්පන චංජල වේදනා සිදුවෙන්නේ නැතුව යනවා එහෙම නකොට ස්වාමීන් විනාඩි 40ක් අද 5ක් විතර ගියාම කොට්ටු යන ඒව රාග දේශ මොහොසිත නෙමෙයි කොහෙද පොතන නිකම්ම පල්ලෙච්ච වගේ දේවල් ලැබෙන නිකම් වත්තල වගේ දාන්න. ඒව තමයි ස්වාමීන් වහන්සේ දෙන්නට මොනවාවත් කියන දෙයක් ඇහෙන්නේ පොඩ්ඩක් ඈත් කරලා එමීට කියන්න. ස්වාමීන් වහන්සේ මම පළවෙනිම කරන්නේ සක්මන් භාවනාව. ඒකෙන් ඒ තුලදී සක්මන් කරලා කරලා හරි ඔමිනෝ ඔමිනෝ ඔමිනෝ මේ බඳවන්ත වාඩි වෙනවා ඒ වැඩේ හරියම යන්නනේ සක්මන් කරලා කියලා පරියන්ක හිත නැහැ කම්ම ඉඳලා මම පරියන්ක භාවනා කරනවා ඒ පරියන්කයට ගිහපම ටිකක් වෙලා යනකොට ආස්වාස් පස්ස වෙන අවස්ථාවලුත් තියෙනවා නැති වෙන අවස්ථාවලුත් තියෙනවා නැති වෙන අවස්ථාවේ යනකොට ආනාපාන සිංහල සිංහල කියලා නැති වෙනවා ඊට පස්සෙ මම නිකම් රාගදේශ සිතුවිලි අන මොනවත් මොනවත් එන්නේ සම්පූර්ණ චංචල ඒව මොනවත් නැති කරන ස්වාමීන් වහන්සේ එතුමාට සතිය තියෙන ඒ වෙනකොත් පස්සේ අවසානයේදී ස්වාමීන් වහන්සේ ටිකක් වෙලා විනාඩි 40ක් විතර වගේ ගියාම මේ සිත්ලි වගේක් එනවා ස්වාමීන් වහන්සේ ඒක මේ මොනවද කියලා තේරෙන්නේ නැහැ. ඒ අවස්ථාව වෙල නිකන් කය නිකන් පණ නැති වෙලා වගේ අසන වෙලා වගේ තියෙනවා. සිත අර මේ මොනවද වගේ නිකන් සිත්විලි වගේක් ඒවත් ස්වාමීන් වහන්සේ ඒවා මට අගදේශම වුණා නෙමෙයි. ඒ වෙලාවට මගේ භාවනාව නිකන් වටලා තාම ස්වාමීන් වහන්සේ ඉතින් එහාට කරන්න දෙන්නේ නැහැ. ඒකයි ස්වාමීන් වහන්සේ මට තියෙන දැන් ඉතින් එහාට යන්න උපවාසකින් එතකොට ඒ වගේ හිතවිලි වලින් ඇවිස්සලා බැලුවොත් ආයසරයක් තමයි පෙනේවි. අර හැංගිච්ච ආස්වාස් ප්‍රසවාසී මුළු ගැන්විච්ච ආස්වාස් ප්‍රසවාසී සියුම් භාවයට පත් වෙච්ච ආස්වාස් ප්‍රසආය ලොකු වෙලා ගොරෝසු වෙලා එනවා. එතකොට අර හිතවිලි වේදනා සද්ද ඔක්කොම නිකන් බලුවමනයක් වාගේ ආය අවුලක් වගේ පේන්නේ. ඉතින් ඒක ස්වභාවිකයි. ඒක භාවනාම ගතියක්. ඒසොට අර ඒ අල්ලපනන් ලස්සේ ආයසයක් ආනාපානිය අහුලගෙන ආනාපානෙත් එක්ක හිත පැවැත්වුවොත් පරියන්කේ මුලදී වුණා වගේ ආයසයක් අර ඔක්කොම තැම්පත් වෙලා ආයසයක් විවේක වෙන තැනට එනවා. ආය විශ්සෙනවා. ඒක නිසා ඇවිස්සීම Tamange වැරද්දක්වත් එහෙම නැතුව භාවනා වැරද්දක්වත් නෙවෙයි. ඇවිස්සුණාට පස්සේ කළ යුත්තේ තමයි අපි සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ ආයසරයක් අර මූල කර්මස්ථානේ අහුල ගන්න. ආනපානේ මුළු ගැන්විලා තිබුණත් කමන්නේ අහුලගෙන ආනපාන දිගේ ආයෙත් දැන් භාවනා පටන් ගත්ත කෙනෙක් විදියට අලුතෙන් ප්‍රතිචි බබෙක් විදියට අර ආනපානයත් එක්ක ඇසුර පවත්වන්න තරම් අපි ළඟ ඉවසීමේ ශක්තිය තියෙනවනම් ඒකට ප්‍රතිඵලයක් වශයෙන් ආයෙහිත තැම්පත් වෙනවා. ඔය කොච්චර ඇවිස්සලා තිබුණත් ටික වෙලාවකදී තැම්පත් වෙනවා. සමහර කට්ටිය කරන්නේ නැගිටලා සක්මුණට යනවා. ඒත් නරක නෑ. නමුත් හොඳම වැඩේ නම් පැය ඇතුළත නම් මේක සිද්ධ වෙන්නේ. එහෙමම වාඩි වෙලා ඉඳලා ආයසරයක් ආනපානේ අල්ලගෙන නැත්නම් ආනපානේ මුල් කරගෙන වැඩ කරන ගියාම ඒක ආයසියුම් වෙලා සූක්ෂම තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා එතෙන්දී හිතනක් කර නොගැනීම පමණයි එකම දේ. මේක මේ වැරද්දක්, මේක අම්මගේ අද්දෝ, මගේ අත්තරද්දක්, මගේ සීල නැතිවීමක්, සතිය කැඩීමක්, සමාධිය කැඩීමක් නෙවෙයි. භාවනා හැටි. ඊට පස්සේ එහෙම නැතුව හිටියොත් ඊගාට ආයසරයක් ආධුනිකයෙක් වශයෙන් මුල ඉඳලා යන්න පුළුවන් ගියොත් ආය ආර වගේ ප්‍රතිඵල මට්ටමක් ලැබෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ඇත්තම මම අහන්න හිතිය ප්‍රශ්නෙට දැන් උත්තරේ ලැබුණා. මේ මම ආනාපාන සතිය බලවල ඉන්නකොට ආනාපාන සතිය හැමම සියුම් වෙලා නොදැනෙන මට්ටමටපත් වෙනවා. ඒ වෙලාවට ටිකක් වෙලා ගියාම අධික වේදනාවක් මට දැනෙන්න පටන් ගන්නවා. දණිස් වලින් එහෙම. එතකොට මම මේ ඒක වේදනාව සිතුවිල්ලක් විදිහට හිතලා ඒක අයින් කරන හිතට එන්නේ සිතුවිල්ලක් විදිහට. මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ මේ වේදනාව කියන්නේ සිතුවිල්ලක්ද? ඒ විදිහට අයින් කරන එක කමක් නැද්ද කියන්නේ? ඔය ප්‍රශ්න දෙකක් තියෙනවා. ආනාපානය කියලා කියන්නේ රූප කර්මස්ථානයක් වායෝ පොට්ටබ්බ ධාතුව වෙන එකක්. ඉතින් ඒක තැම්පත් වෙලා ඉන්නකොට නැත්නම් ඒක හරහා ගියාට පස්සේ හිත අනිවාර්යයෙන්ම යොමු වෙනවා නාම ධර්ම වලට. අර රූප කර්මස්ථානයේ දක්ෂ වෙච්ච කෙනාට විතරයි නාම කර්මස්ථාන ප්‍රශ්න පත්‍රය දකින්න හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ විභාගේ පාස් වුණාට පස්සේ අර විභාගෙට සූදානම් වෙනවා. ඉතින් ඒක වේදනාවක් වෙන්න පුළුවන්, සංඥාවක් වෙන්න පුළුවන්, සංස්කාරයක් වෙන්න පුළුවන්. ඒ නාම ධර්මයි. ඉතින් ඒ ඔක්කොටම සමහර ඕනනම් හිතවිලි කියලා කියන්න පුළුවන්. වේදනා සංඥා සංකාර මේ සියල්ලම හිතවිලි. ඉතින් සායව නාම ධර්ම. ඉතින් අර රූප කර්මස්ථානයක් ගෙවම් කරකට ගිය නිසා ඉතින් යනකොට යාළඟ සතිය ටිකක් තියෙනවා. හික්මීම ටිකක් තියෙනවා. ආම්බන් ගතිය තියෙනවා. ඉතින් ලෑස්ති වෙලා ගියොත් දැන් මේ ඉවරුනේ පළවෙනි පාඩමයි දැන් දෙවෙනි පාඩම පටන් ගන්නවයි කියලා. මේක ප්‍රතික්ෂේප කළ යුක්ක් නෙමෙයි කරන්න තියෙන ඒක අවබෝධ කිරීමක්. ප්‍රතික්ෂේප කරනකොට තරහක් හිතට එනවා. ද්වේෂයක් හිතට එනවා. පරාජිත ගතියක් එනවා. ඒක තමයි කෙලස් කියන්නේ. මේක පරාදයක්, මේක ද්වේෂයක්, මේක නාස්තියක් නෙවෙයි. මේ පළවෙනි පන්තියේ පාමත් වෙච්ච නිසා හම්බෙච්ච දෙවෙනි පාඩම් පන්තියේ. ඒක නිසා වේදනාව කියන වචනෙට විශේෂණ පද තුනක් තියෙනවා දුක්ඛ වේදනා සුඛ වේදනා දුක්ඛම සුඛ වේදනායි කියලා. ඔය කතා කරන්නේ දුක් වේදනාව විතරමයි තියෙනවා වගේ කියලා එකම විශේෂණ පදයක් දාලා ඔය කතා කරන්නේ. වේදනාවට තියෙනවා සුඛ වේදනා කියලා જાති, දුක්ඛ වේදනා කියලා જાති, අදුක්ඛම සුඛ. ඒ හැම එකටම අනුසේ ධර්මයක් තියෙනවා. දුක් වේදනාවක් එනකොටම ඒකට ද්වේෂය එනවා. සුඛ වේදනාවක් එනකොටම ඒකට ආසාව එනවා. අදුක්කම සුඛ වේදනාවක් එනකොටම නොදැනීම එනවා. ආන්නේ දේ අල්ලගෙන ගියොත් ප්‍රතික්ෂේප කෙරුවොත් පාඩම ඉගෙන ගන්න වෙන්නේ නැහැ. ප්‍රතික්ෂේප කරන්නේ මේකට තියෙන තරහ නිසායි කියලා මේකට තියෙන තරහත් අවබෝධ කරන වේදනාවෙත් ලකුණු මේක කපනවා වගේ පුච්චනවා වගේ අනිනවා වගේ කියන වේදනාවේ ස්වභාවික ලක්ෂණ තේරුම් ගත්තොත් රූප කර්මස්ථානයේ ගෙවම් කරලා නාම කර්මස්ථානයේ කරන්න සුදුස්සෙක් බාටපත් වෙනවා. ඒ නිසා මේ දෙක සුද්ධ කරගන්න. ඒවා චෛතසික තමයි. නමුත් බහැර කළ යුතු දේවල් නෙවෙයි. හදාarලා විනිවිද ආයුතු දේවල් මිස බැහැර කරන්න නරකයි. දැන් අපි එවනම් අවසරයි ස්වාමීන් වහන්සේ අර ඊයේ මම කිව්වා TM භාවනාව කරගෙන ආවිල්ලා ස්වාමීන් වහන්සේ පස්සේ මට උපදෙස් දුන්නා TM භාවනාව දිගට ගිහින් හුස්ම රැල්ලට හිත යොදන්න කියලා. නමුත් ඊයේ දවස පුරාවට ඒ කරපු වැඩ එච්චරම සාර්ථක වුණේ නැහැ. ඒ සිතුවිලි එන්න ගත්ත හිතුවටත් වඩා. නමුත් ඊට එහායින් මට තේරිච්ච දෙයක් ඊට පස්සේ මම ඒකෙන් මිදෙන්න සක්මන් භාවනාවට හිත යොමු කරලා. දැන් සක්මනේ මගේ හිත එක්තැන් වෙන ගතිය වැඩි. ඒ නිසා ටිකක් දැන් වැඩිපුර සක්මනටම යෙදිලා තියෙනවා. අරක කරන්න හිත ටිකක් කියන්නේ හිත දෙන්නේ ආනාපාන සතියට යන්න මොකද අර පැඩලිලි සාගතත් වෙන. ඇත්තටම ආනාපාන සතියට යනවා කියන්නේම පැනල පැන යෑමක්. ඒක නිසා අපි මේ විදිහට අද සුද්ධ කරගමු. ටීඑම් කරලා ආනපානට යන එක නෙවෙයි දැන් කරන්න තියෙන්නේ සක්මන් කරලා පරියන්කයට. පරියන්කයට ගිහිල්ලවල ඉඳගෙන ඉන්න ඉරියව්ව වැටෙනවද කියලා බලන්න. එච්චර. ඒක වැටෙනවා නම් ආනපාන නොගියට ප්‍රශ්නයක් නැහැ. ඒතර ආනපාන පිළිබඳ තියෙන භීතිකාව අපිට අදාළ නැහැ. ඒක මේ ආනපාන කියන හිතවිල්ලක් ආනපාන කියන මනෝවිකාරයකට කරන භීතිකාවක්. ආනපනේ අවශ්‍ය වෙන්නේ නැහැ. මම මෙතෙන් දැන් මම සක්මන් කරනවා නේ. මම දැන් ඉඳගෙන ඉන්නේ. ඉඳගෙන ඉනකොට මට සමබරව සහැල්ලුව ඉඳගෙන ඉන්න පුළුවන්. ආනේ අත්දැකීම වර්ණ ගන්න ගත්තොත් මොකද්ද මේ සහැල්ලුව කියලා කියන්නේ? මොකද්ද මේ සමබරකම කියලා කියන්නේ? මොකද්ද මේ තියෙන පහසුව කියලා? එතකොට ශරීරය පිළිබඳ මේ මෛත්‍රියක් එන්නේ. නොලැබිච්ච දෙයක් පිළිබඳ තරහක් නෙවෙයි. ලැබිච්ච දේ පිළිබඳව පිරිච්ච ගතියක්. එතකොට ආනපනේ යනවනම් යයි නොගියත් ප්‍රශ්න නැහැ. නිසා හොඳට සක්මන් කරලා ඇවිල්ලා පට්ටල වාඩි වෙලා පාඩි වෙච්ච පට්ටලේ වාඩි වෙලා තියෙන සමතුලිත භාවය සමබර භාවය අත්දකින්න උත්සාහ කරන එක විතරයි කරන්නේ. බොහොම සරල, බොහොම ඍජු, බොහොම කියලා දෙන්න පුළුවන් ක්‍රමයක් මෙතන තියෙනවා. ආනපාණ්ඩ යනවයි කියලා කියන්නේ අමෝරාවේ මොකද්ද අල්ලන්න හදනවා. අනිවාර්යයෙන්ම මේ ගෙලින් අල්ලන්න පුළුවන් නාය ඔළුව වටේ අත දාලා අල්ලන්න හදනවා වගේ අමාරුවක් තියෙනවා. ඒ නිසා ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දාලා බලන්න බොහොම සරලයි භාවනාව. හොඳයි අපි පැයක පමණ කාලයක් අරගෙන තිනවා. පැයක සක්මනින් පස්සේ අපි මෙතන නැවත එකතු වෙනවා සාමූහික භාවනාවට උඩ සංඝ කර්ම වැඩ වගේක් තියෙනවා. පුළුවන් වුණොත් මම තුනට එනවා. නැති වුණොත් පහට ධර්ම දේශනාවට අපි මෙතනදී එකතු වෙනවා. සීල දෙනාටම තෙරුවන් සරණයි.